සදහවතුනි මේක මේ වකවානුසුල අපි තථාගතයන් වහන්සේ වදාළා වූ ධර්ම න්‍යායන් හතරක් පහකින් විශේෂිත එකක් තෝරාගෙන ඒ විවිධ පැති වලට හරවමින් විවරණය කරනු ලබනවා. ඔබට පසුගිය දේශනාවලදී අසන්ට ලැබෙන්නේ නැත්තේ පටිච්ච සමුප්පාද කියන වචනය පිළිබඳව කරපු විවරණයක්. තවදුරටත් අපේ ඉදිරියට ගෙන යන්න වෙනවා. මොකද මේක වැරදී තිබෙන එකක් බැවින් નિරරුල්ල තේරුම් ගන්නට විවිධ පැති වලින් හරවලා පෙන්වන්න වෙනවා. මා මේ ගත්ත මාත්‍රිකා පාඨයේ තියෙන සූත්‍රයට කියන්නේ පටිපදා සූත්‍රය කියලා. බැලු බැලමට බොහොම ලේසියෙන් හිතන්න පුළුවන්. මිච්ඡා ප්‍රතිපදා, වැරදි ප්‍රතිපදාව, සම්මා ප්‍රතිපදා, යහපත් හරි ප්‍රතිපදාව. මහණෙනි මම ඔබට වැරදි ප්‍රතිපදාවයි හරි ප්‍රතිපදාවයි දේශනා කරන්න යන්නේ කියලා ඔන්න බුදුහාමුදුරුවෝ ධිත ධම්මපරයයක් පදාරලා තිබෙනවා. දැන් පොත බලන්නේ නැතුවම කියන්න පුළුවන් වැරදි ප්‍රතිපදාව හතුන් මරණේ කොහොරකම් කරන්නේ කාමද්වහනක බොරු කියන්නේ. බැලුවාම හරිනේ. ඒවා නොකරන එක තමයි සම්මාපටිපදා. එහෙම ඇසට පෙනෙන පුතර්ජන කෙනෙකුට පෙනෙන නොදැඹුරු ප්‍රතිපදාවක් නෙමෙයි මේ දේශනා කරන්න බුදුචානන් වහන්සේ. දැන් මතක තබා ගන්න අපි කතා කළා පිනපව විශ්වාස නොකරන විපාක විශ්වාස නොකරන පුද්ගලයා ගාව තියෙනවා නියත මිත්‍යා දෘෂ්ටියක් කියලා. ඊට පස්සේ අපි කතා කළා නියත මිත්‍යා දෘෂ්ටිය සම්මා දිට්ඨියට ආවට ආර්ය සම්මාදිට්ඨිකයෙක් වශයෙන් බලපුවහම අනිත්‍ය දුක්ඛ අනාත්ම වූ දේ නිත්සුකාත්ම වශයෙන් අරගෙන සසර ඇවිදිනවා නම් ඒකට කියනවා මිච්ඡාදිට්ඨිගත සත්තා ජාති මරණ ගාමිනෝ. ජාති මරණ ගාමිත්වයේ හිම වෙනවා නම් මේ සසරේ යම් තැනක ඒ මිත්‍යා දෘෂ්ටිගත වීම තුළ කියන එක බුදුහාමුදුරුවෝ ඕන්න එතනදි පෙන්නනවා. අන්න ඒ වගේ මෙතනත් මේ මිච්ඡා පටිපදා සම්මා පටිපදා කියලා කියන්නේ ගැඹුරු කාරණයක් කියන එක තේරුම් ගන්න වෙනවා. මේ පටිච්චසමුප්පාද න්‍යායමයි මම මේක පැහැදිලි කරන්න හදන්නේ. එහෙනම් මිච්ඡා ප්‍රතිපදාව තුළ සත්‍ය දුකටපත් වෙනවා. ඒ මේ මේ ප්‍රතිපදාව ප්‍රතිපදාව තුලත් මිත්‍යාවක් තියෙනවා. වැරද්දක් තියෙනවා. සමහර විට මෙහෙම වෙන්න බැරිද? අනුලෝම පටිච්චසම්පාදය සම්පූර්ණයෙන්ම මිත්‍යා ප්‍රතිපදාවක්. පරිලෝපටි සම්පාදේ සම්පූර්ණ සම්පටිපදා සම්මාපටිපදාව. එහෙම වෙන්න බැරිද? අනේ එහෙමයි මේ බුදුන් වහන්සේගේ ඉගැන්වීම් සම්බන්ධයෙන් ගත් කරන්නේ. අපි එක තැනකට යමු. සිවුම තේරුම් ගන්න. පාසලේ ගිහින් පාසල් ගිහින් ඉගෙන ගත්ත වචනේ මම අහපුවම ප්‍රශ්නයට උත්තරයක් වශයෙන් දෙන්න මහන්සි වෙන්න කලබල වෙන්න එපා. මොකද්ද අවිද්‍යාව? නොදන්නාකම, චතුස්සත්ත්වය දන්නාකම එහෙම කියන්න එපා. එහෙනම් මොකද්ද අපි හොයාගන්න ඕන? මොකද්ද මේ අවිද්‍යාව කියන්නේ? අවිද්‍යා පත්‍ය සංඛාරා. සසර ඇවිදීමට හේතු වෙන්නා වූ පුණ්‍යාවි සංඛාරය, අපුණ්‍යාවි සංඛාරය සහ අනිජ්ජාවි සංඛාරය නම් වූ අபிසංඛාර කියන පදයට අයිති. අභි කියන වචනෙන් කියන අනාගත වර්තමානයේ අවසී අවසන් නොකර අනාගතයට පළහට ගන්න හේතුවක් තියෙන එකට තමයි අවිසංකාර කියන්නේ. එනම් අර කුසල කුසල කර්ම රැස් කිරීම පිටුපස අවිද්‍යාවක් තියෙනවා කියලා නේද පෙන්වන්නේ. දැන් මේක විවරණය කරන්න ගියාම මොකද වෙන්නේ? එහෙනම් අපි පින් කරන්න එපාද, තවතල් යන්න එපාද කියලා මගෙන් අහන්න පුළුවන්. නැහැ. ඒක තමයි අවිද්‍යා නිරෝධයෙන් සංකාර නිරෝධ ප්‍රතිපදා සංකාර නිරෝධ ප්‍රතිපදාව වැසුණු සමාජයක අවිද්‍යා සංකාරය අවිද්‍යා සංකාරයක් කියලා හිතන්නේ. එහෙම නැත්නම් තවත් විදිහකින් කියනවා නම් සංඛාර නිරෝධය නැත්නම් අபிසංඛාර නිරෝධය දේශනා කර දහමක් දහමෙහි අபிසංඛාර නිරෝධය පාදා ගන්න බැරි සමාජයක අවිසංකාර රැස්කිරීම තුළ හොඳ අවිසංකාරයි නරක අවිසංකාරයි දෙකක් තියෙනවා හොඳ එක නොකලට කමක් නරක එක නොකලට කමක් නැහැ හොඳ එක කරන්න කීවා කියලා තමයි හිතන්නේ මේ සමාජයේ පැවැත්ම එහෙමයි ඔවුන් දන්නේ නැහැ අපුඤ්ඤාවි සංකාරයත් පුඤ්ඤාවි සංකාරයත් ආනිජ්ජාවි සංකාරයත් ඔක්කොම අවිජ්ජා පත්‍ය සංකාරා බව ඒකයි මේ බුදු සමය වෙනත් දහමක් කියලා කියන්නේ. වෙනත් දර්ශනයක් කියලා කියන්නේ. ප්‍රඥා ගෝචර දෙයක් කියලා පෙන්වන්නේ. එහෙමනම් අපිට තේරෙන්න ඕන කාරණයක්. අනාගත විපාකයක් සඳහා කෙනෙකුට අපාගත වෙන්න දිව්‍ය ලෝක යන්න බ්‍රහ්ම ලෝක යන්න සිදු වෙනවා නම් ඒ මෙහෙන් එහාට කවුරු හරි ගියා නෙවෙයි ඔබ දන්නවනේ කය කවදාවත් ආදාහනාගාරයෙන් බුමදානෙන් එහාට යන්නේ නැහැ කියලා. ඔබ හිතන් ඉන්නවනේ සිත යන්නේ නැති කියලා. නෑ සිත කියන එකේ තේරුම ඒ මොහොතේ හට ගන්නව නැතනවා කියන එකනේ. විඥානම් වික්‍රේ පබංගුරං. චක්ක විඥානය, සෝත විඥානය, ඥාන විඥානය භංගුරත්වේ නැවත නැවත හටගත්තත් බින්දෙනවා. පොළොවට පස් වෙන කයක් පරිහරණය කරන සිට මොහොතක් පොහසත් පහදා බිඳිනවා නම් මෙතනින් එහා පැත්තට කොහොමද සතෙක් යන්නේ? කය යන්නෙත් නැහැ, විඥාණය එතන නැතෙනවා නම් යන්නෙත් නැහැ. ඒ වුණාට අපේ බෞද්ධයෝ අන්‍ය ආගමිකයෝ සේරම හිතන් ඉන්නේ මෙහෙන් එහාට ගිහින් විඥාණයට විඥානයක් මවුසර බැස ගන්නවා කියලා. ඒ වචනෙන් සමහරට ඉනිමගක් කියලා බහින්න ඕන කියලා තමයි මට හිතෙන්නේ. මේ යොදපු වැරද්ද තියෙන්නේ. මේ විඥාන කියන පදේ අර්ථය දන්නේ නැති එකයි අර යොදපු ආකාරයේ වැරද්දයි තියෙන්නේ. මේකට කියන්නේ මහා තණ්හා සංකේ සූත්‍රය. මේකේ ප්‍රතිසන්දිය සම්බන්ධයෙන් ගත් කළ කරුණු තුනක් පෙන්නනවා. මව්පියන්ගේ එක්වීම මවගේ උත්තුනි භාවය සහ තුන්වැන්නාගේ පැමිණීම. තුන්වැන්නාගේ පැමිණීම කියන එක කොහොමද මේ පාලියෙන් තියෙන්නේ ගන්ධබ්බෝ පච්චුපට්ඨිතෝ හෝති. කොහොමද මේක සිංහලට විඥානයක් මව්කුසට බැස ගැනීම කියලා පරිවර්තනය වෙන්නේ? අන්න පරිවර්තනයක් කට්ටිය හිතන් හිටියා සතිය වට්ට පුත්ත සාති වගේ මෙහෙන් එහාට යනවා. සතෙක් සංසාරේ යනවා මේ. සතෙක් ඉන්නවා නම් බුදුහාමුදුරන්ටත් කවදාවත් නැති කරන්න බෑ. ආත්මයක් තියෙනවා නම් කවදාවත් බුදුහාමුදුරට නැති කරන්න බෑ. හැබැයි මේක බලන්න වෙන්නේ එහෙම නෙමෙයි. මෙහෙන් එහාට යන දෙයක් වශයෙන් නෙමෙයි. හේතුඵල. හේතු එක තැනක හේතු වල ඵලය නැහැ. ඵලය හට ගන්නකොට හේතු නැහැ. ඉතින් මේක සාමාන්‍යයෙන් කියන්නේ හේතු නිසා ඵල හේතු නැත්නම් ඵල නැහැ. ඵලයේ හේතු නැහැ. එහෙම කියලා කතා කරන්නේ. ඵලය කියන එක නොහට ගන්න හේතු නැති වෙන්න වෙනවා. එහෙනම් මේ හේතු එකතු කිරීම කියන එක අවිද්‍යාව නෙවෙයිද? එතකොට එහෙමනම් හේතු එකතු කිරීම අපුණ්‍යාවි සංකාරය, පුණ්‍යාවි සංකාරය, අනිත්‍යාවි සංකාරය සමානයි. අවිද්‍යාපත්‍ය සංකාර නම් හේතු. ඵලය මේ සිතට මේ කයට එහා ගිය ඇතුළේ තියෙන සම්බන්ධීකරණයක් තියෙනවා. වැලක් වගේ තියෙනවා හරි එහෙම හිතන්න එපා මොකක්වත් එහෙම. හොඳට පැහැදිලි කරන්න පුළුවන් තැන් තියෙනවා. ඔබේ ඥාතියෙක් ඇමරිකාවේ ඉන්නවා. ඔබට කතා කරන්න ඕන වෙලා තියෙනවා. දැන් දුරකථනය අරගෙන අවශ්‍ය ඉලක්කම් ටික ඔබලා කතා කරනවා. දැන් ඔබේ කනලක කතා කරනවා එහෙනවා. අහන්න ඔය ඉලෙක්ට්‍රොනික විද්‍යාව දන්න කෙනෙකුගෙන් ටිකක් ඔය එහෙ කතානද මෙහෙ ඇහෙන්නේ කියලා. එහෙ කතාන මෙහෙ කවදාවත් එන්නේ නැහැ. ඒක එතන ඉවර වෙනවා. මෙතන තියෙන මේ ස්පීකරේ කම්පන වෙනවා. ශබ්ද තරංගේ කම්පනයක්. මේ හේතුඵලය. කම්පනය එයා දන්නෙත් නැහැ. අපි තමයි ඒක ශබ්දයකට පරිවර්තනය කරගන්නේ අපට ඇහෙන දෙයක් විදිහට. ඇමරිකාවට යන්න පැය 36ක් කරනවා නම් ගුවන්යානෙන් ඕක එන්න තප්පරයකින් එන්න පුළුවන් දෙහිදලා මෙහාට එනවනම්. අන්න එහෙමයි හිතන්න වෙනවා. හිතන්න වෙනවා. රූපායන විකාශන මැදිරියෙන් ස්වරූපායන විකාශනය කරනවා. එකතු කරනවා අගුවන්ට මොසු කරනවා. එකනම් ඉතින් තව එක රූපායන යන්ත්‍රයකින් විතරනේ අහන්න පුළුවන්. 1000ක් විවෘත කරොත් මේ රූපායන රටේ යන්ත්‍රය 1000ම පේන්නේ නැද්ද අරවා? අදාළ හේතු ඊතර එකතු වුනහම නෙමෙයි දර ඵලය හටගන්නේ. ඒ හේතු එකතු වුණොත් හටගන්නවා. තරංගමාලා සුසරුනේ නැත්නම් විදුලිය සැපුනේ නැත්නම් හටගන්නේ නැහැ. ඒ නිසා මේ හේතුඵල න්‍යාය දකින්න ඕන ඵලය යන හේතුන්ගෙන් ශූන්‍ය දෙයක්. හැබැයි හේතු නැත්නම් ඵල හටගන්නේ නැහැ. බාහිරින් දැකලා හරියන්නේ නැහැ එහෙමනම්. අනාගත සංසාර උත්පත්තිය ප්‍රතිසන්දිය නැත්තම් මේ කාරණාව ලැබෙන ඵලය සඳහා මෙහි ඒකතු කරන හේතු වලට තමයි පුණ්‍යාභි සංකාර අපුණ්‍යාභි සංකාර අනිජ්ජාභි සංකාර සමානයි අවිද්‍යාපත්‍ය සංකාරා කියලා කියන්නේ. අවිද්‍යා නිරෝධයෙන් තමයි සංකාර නිරෝධ වෙන්නේ. එහෙනම් අවිද්‍යාව කියන්නේ මොකද්ද? අපි එතන මේක ලියා ගනිමු අපි දැන්. අවිද්‍යාව කියන්නේ අපි තව වචනකින් ගත්තොත් චතුස්සත් වෙනවා ගන්න කරනවා. දැන් දුක හේතුව නැතිව තන මාර්ග කියලා අපි දන්නවනේ කො. නෑ එහෙම පාඩම් කරගන්න එක නෙමෙයි මේ පෙන්වන්නේ. දුක නොදන්නාකම. වත දුක. සංකිට වෙන පංච බාධානක් අන්දා දුක්ඛා. අර අපි කතා කළා වූ අසකනාසයේ දිවකය මුල් කොටගෙන රූප වේදනා සංඥා සංකාර පහක් හටගත්තහම ඒකේ අපට ලාභාලාභ සැප දුක් නිඳා ප්‍රසංසා නිසා මහ ලොකු කැළඹිල්ලක් කලවලයක් ගින්නක් තියෙනවා. ඒක ආවේ කොහෙද විලාද? අපි කැමති නෑ ඒක එනවට. නමුත් එනවනේ. දැන් කොහොම ගහට කොටපහම කිරි ආවේ කොහෙද විලාද? ඇතුළත වෙච්ච නිසා එළියට ආවා. ඇයි මේ පඨම සහ ဒ ුතිය භික්ඛු සූත්‍රවල බුදුහාමුදුරුව පදාරලා තියෙන්නේ අනුසේති කියලා පදයක්. යංකෝ භික්ඛවේ අනුසේති. මහණෙනි ඔබ ඇසෙන් කනෙන් නාසෙන් අරුණ රසයක් විඳලා හේතුවක් ඉතුරු කරයිද අනුසේති කියන්නේ. තේන ඒ තියෙන හේතුවෙන් තමයි මේ සංකත ධර්මවත් ගිනි ලෝභ දේශම හටගන්නේ. අර අනුසේති අවිද්‍යාව නෙමෙයිද? අන්න ඒකයි තේරුම් ගන්න. අපිට මේ කය ඉක්මවා යමින් සිත ඉක්මවා යමින් ස්කන්ධ පංචේ ඉක්මවා යමින් හොයන්න බැරි තැනක කිසියම් ආකාරයක හේතුවක් ඉතුරු වෙනවා. ඒක සාමාන්‍යයෙන් තේරෙන භාෂාවෙන් කතා කරොත් ඒක ගැලපෙන්නේ නැහැ හරියටම නමුත් හිතා ගන්න ලේසියි. මගේ උදාහරණය තමයි ගොයම් ගස කුඹුරේ සැදී පැසෙනවා. මේ වන විට එහි ගබඩාක ආහාර ටික කරලකට ගබඩා කරලා තමයි ගොයම් ගස මේ යන්නේ. අපි ගොයම් ගස කපා ගන්නවා. කපලා ඒක පුච්චලා යනවා නැත්නම් කුඹරේ දාලා යනවා මඩ වෙන්න කුණු වෙන්න. මේ ගොයම් ගහ අපිට දැන් වැඩක් නෑ. අර ගොයම් ගහ රැස් කරපු බීජ ටිකක් තියෙනවා. ඊළඟ කන්නට ගොයම් පැලේ ලබා දෙන්නේ මේ ගොයම් ගහ නෙමෙයි අර බීජ. මේ බීජ වල දැන් බැලුවොත් පැලයක් නැහැ. නමුත් අදාළ හේතු එකතු වෙනකොට ඵලයක් පැලේ හට ගන්නවා. බීජ නැත්තම් පැලේ නැහැ. බීජ නිසානේ පැලේ හටගන්නේ. පුද්ගලයෙක් ජීවත් වෙනකොට පුඤ්ඤාභි හෝ අපුඤ්ඤාභි හෝ ආනිජ්ජාභි සංකාරයසසේ කර්ම බීජ රැස් කරොත් නේද අනාගතයට යන්නේ. ඇයි අපුඤ්ඤාභි සංකාරයේ ලබන කට්ටිය විතර ජාති ජරා මරණ වලට දුක් මේ මොහොන දෙන්නේ? ඇයි පව්කාරයෝ විතරද අටලෝ දහමෙන් දුක් විඳින්නේ? පව්කාරය අටලෝ දහම නෙවෙයි පව්වල නෙවෙයි දෙකෙන්ම දුක් විඳිනවා. පින්කාරය අපිනේ සැප විපාක විඳිනවා. නමුත් අර අටලෝ දහමේ දුක හොත් විඳිනවා. ලාභාලාභ සැප දුක් නින්දා මරණය දුක කියන එක පින් කළයි කියලා නතර වෙන්නේ නැහනේ. පව්කාරයටත් වෙනවා පින්කාරයටත් තියෙනවා. ධානලාභියාට තියෙනවා දැන් නැති වුණාට පස්සේ එනවා. ආපහු දැන් ඈත් කරගෙන ඉන්නවා ටික කාලයක්. ආපහු ඒ වුණාට එකෙන් පිරිහෙනකොට පුනර්භවයට ආපම ආයෙත් හමු වෙනවා. දැන් මොකද්ද තේරුම් ගන්න ඕන? මේ කර්ම බීජ රැස් කිරීම අවිද්‍යාවයි. කර්ම බීජ රැස් කිරීම කියලා කියන්නේ උපාදාන හටගන්න හේතු. උපාදාන ස්කන්ධ හට ගැනීමට. අනුසේති තේන සංසං ගච්ඡති. දැන් එහෙනම් අපි බලමු පංච උපාදානස්කන්ධය දුක නම් පංච උපාදානස්කන්ධය වටපත් වීමට හේතුව මොකද්ද? ස්කන්ධ පහ පංච උපාදානස්කන්ධය බවට පත් වීමට හේතුව මොකද්ද? පංච උපාදාන දුකට හේතුව තණ්හාව කියනවා නම් පංච උපාදානස්කන්ධයට හේතුව තණ්හාව. ඒ තණ්හාව කියන්නේ ආයෙත් ඇසට හම්බන රූපේ තණ්හාව, කනට හම්බන ශබ්දේ තණ්හාව, නාසයට හම්බන ගන්ධේ තණ්හාව. තණ්හා නම් උපාදාන බව. අන්න දුකට හේතුව. ඒ තණ්හාව නැති කිරීමෙන් ලබන සැපත. ඒ තණ්හාවයි පස්සේ තණ්හාවක් නෙමෙයි. ඒ තණ්හාව තණ්හා නැත්නම් උපාදාන වේදනාවට තණ්හා කළේ නැත්නම් උපාදාන නැහැ භව නැහැ. ඒ නැති වූ තැන මේ තණ්හාව නැති වූ තැන ඒ නැති කරන මාර්ගය නම් ආපහු ආයෙත් මේ හේතු ඉතුරු නොකර අවසන් කිරීම කියන කාරණේ ඔස්සේ ඔබ යනවා නම් ඔබ ආර්ය අෂ්ටායක මාර්ගයේ අරහට පාඩම් කරේ නැතුවට යනවා ඇත්තේ ඒක නේද? එහෙනම් පටිච්චසමුප්පාදයේ අංග 12 කියන්නේ මිත්‍යා ප්‍රතිපදාවක්. ඒක බුදුහාමුදුරුවෝ අමුතෙන් හැදුවා හරි හොයාගත්ත හරි නෙමෙයි. මිනිස්සුયો ළඟ සිදුවෙන සිදුවීම ඇසේ, කනේ, නාසයේ, දිවේ, කයේ ෂණයකින් සිදුවීම තුල මිනිසා අමාරුවේ වැටෙනවා. අර පිළිකොක්කට මාළු අහු වෙනවා වගේ සසරට තට්ටු වෙනවා. ඒක සමාජයේ තිබුණ දෙයක් අනුලෝපටි සම්පාදේ කියන්නේ. නමුත් ඒක විග්‍රහ කරගන්න බැරි වුණා බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරන තුර ඔය වගේ ස්කන්ධ පහක් තුල. අපේ බුද්ධ ආගමේ ආත්ම තුනක් තුන ගලපලා තියෙනවා වගේ. විස්තර කරනකොට මේක එක මොහොතක මම සාමාන්‍යයෙන් ඔකට කියන කතාවක් තියෙනවා. ඔය මෑතදී මම දුටුවා දැන් අර ළමා කාලේ නම් අම්මා හරි තාත්තා හරි කියලා සමුපකාරයට යන්න කිව්වහම කලවනාකාරතුමා බිල ලියලා උඩ එක තියාන එක කොලයක් අපට දෙනවා. ඒක එක කොලයයි තියෙන යට ඒකේ ලියවිලා තියෙනවා. මෑතදී එහෙම නෙමෙයි විලක් ගන්න ගියාම මේකේ පිටපත් තුන හතරක් තියෙනවා. පාරිභෝග පිටපත, කාර්යාල පිටපත, ගබඩාවේ පිටපත කියලා තුනකුත් හතරකුත් දැකලා තියෙනවා. හැබැයි කවදාවත් මම දැකලා නැහැ මේ හතරක් ලියනවා එකයි ලියන්නේ. එකක් ලියද්දීම තව පිටපත් කීපයක් යටින් ලියවෙනවා. පස්සේද එවලෙමයි. ඔබට හිතන්න බැරිද මේ අරමුණු රසයේ විඳීමේදීම ඕක තුල අතීතයයි වර්තමානයයි අනාගතයයි තුනම ක්‍රියාත්මක වෙනවා කියලා. අසුරු ගසන තැනක් තුල. එතකොට ඒකෙන් වෙන දේ මොකක්ද දන්නවද? වර්තමානයේ විඳීමට අතීතය හේතු වෙනවා. වර්තමානයේ රැවටීම අනාගත ඵලයකට හේතු වෙනවා. එක මොහොතේ වර්තමාන ඵලයට ඵලයට රැවටීම අනා වර්තමාන හේතුවට රැවටීම වර්තමානයේ රැවටීම අනාගත ඵලයට හේතු වෙනවා නම් වර්තමානයේ මුලා නොවී ඉන්න ඕන නේද අනාගත ඵල නවත්තන්න එහෙනම් සත්‍යයට සසරේ ජාති ජරා ව්‍යාධි මරණ උරුම වෙනවා නම් ඒ ප්‍රතිපදාවට කියන්නේ මිත්‍යා ප්‍රතිපදාව සම්මා පටිපදාවේදී වෙන්න ඕන මොකද්ද? ජාති ජරා මරණේ විමුක්ත වෙන එකක් මිදීම. ආ දැන් බලමු අපි. අර කොයි දේ අල්ලාගත්තත් අල්ලා ගැනීමෙන් තැවුලහට ගන්නවා කියන කාරණය තේරුම් ගත්තේ නැත්නම් ඒ අවිද්‍යාව තුළ දුක දුකට හේතුව නැති උතර දන්නේ නැත්නම් අපි මේ ආරම්මණයක් තුළ අபிසංකාරයට ගොදුරු වෙනවා. අවිද්‍යාවච්චා සංඛාරා. මම මේක කියන්න කැමති නැත්තේ අර පාසල් පෙළෙන් මේක ඊට පස්සේ ජීවිත තුනකට විග්‍රහ කරන්න යයි කියලා මේ පෙළෙන් කියන්න කිව්වොත්. දැන් අර බීජ අටුවේ තිබෙනතුරු පැලවෙන්නේ නැහැ. බීජයට අවශ්‍ය උණුසුම තෙතමනේ වාතාශ්‍රය ලැබුණාම ඒ බීජය ප්‍රහරණය වෙලා පැලක් පැලයක් හටගන්නවා. ඒ පැලයක් හටගන්නේ පැලයක් හටගන්න අවශ්‍ය හේතු හේතුවල ගබඩා කරලා තිබුණ නිසා. මේ අபிසංඛාර කියන්නේ ඒකනේ කර්ම බීජ කියලා කියන්නේ. මේ ළඟදී මම ඔකට ලස්සන උදාහරණයක් ඉදිරිපත් කළා. අදත් කියන්නේ ඇති. අපි කියමුකෝ ගොවි මහත්මයෙකුට bitter වේදයන් ලිදියලලා ආරම් තියනවා. ඉහින්න යන්න කුමරට. ගොවි මහත්යාට එහා වෙල්ලා ආයත් කුමරක් තියෙනවා, උඩ වෙල්ලා ආයත් තියෙනවා, පල්ලෙහා එකෙත් තියෙනවා, පන්සල ළඟක් තියෙනවා, හැම කියලා කුමරු යාවල් හතරක් තියෙනවා ගේට. ඒ ඒ තැන් වලට මේ බීජ ඉස්සොත් ඒ ඒ කුමරේ පැලවෙනවා. මේ සංසාරයේ සත්‍යයටත් අවිසංකාර නැමැති බීජ පැල කරන්න තැන් වගේක් තියෙනවා. ඒක කුමරක් තියෙනවා ඒක තියෙන ලියදි හතරයි. අසුර പ്രേත නිරිතිරිසම්. ඒක අපායලියද්ද අපායලියද්ද බීජ පැල වෙනවා. එද පන්දුක. තව කුමරක් තියෙනවා කාම සුගතිය. හයක් එකට එකක් වෙනවා. එක එක අයත් තියෙන අනිත්‍යය මනෝමය කය තියෙන්නේ. චාතුරු මහා රාජික තාවතිස්ස ලියදු 7යි 7 7යි සප්තකාම සර්ගය. මේකේ පළවෙන්නේ නැහැ පව් බීජ. මේකේ පළවෙන්නේ පුණ්‍ය බීජ. තව කුඹරක් තියෙනවා. ඒක තියෙනවා වෙන තැනක ලියදි 16ක් තියෙනවා. ඒකට ආනිජ්ජාපි සංකාර නැමැති බීජය ඉහපුවාම ඒකේ පළවෙනවා. අර ලියදි 16 එකක රූපාවචර බඹලෝ 16ක. තවත් කුඹරක් තියෙනවා ලියදි හතරයි. ඊටත් වඩා හොඳ ඒවා පළවෙන්නේ. ඒකට කියනවා ආකාසානංචයතනේ විඥානංචයතනේ ආකින්චඤ්ඤායතනේ නේව සංඥානායතනේ. එහෙම ගමන් පළවෙනවා. මේ කුඹුරු හතරේ පළවෙන්නේ බීජ නිසා නෙවෙයිද? බීජ නම් හදලා කවදාවත් පළවෙන එක නවත්තන්න බැරුව යනවා. මේ කුඹුරු හතරේ නැත්නම් හයේ සංසාරයේ මේ හට පුත්පත්ති හට ගන්නට කර්ම බීජ රැස් කරලා බැරි බව ත්‍රිපිටකේ සඳහන් වෙලා තියෙනවා. අපි අය දන්නේ නැහැ. ඒ නිසා කර්ම බීජ රැස් කරලම නිවන් ලබන්න හිතාගෙන ඉන්නවා. කර්ම වලට හම්බ වෙන්නේ ලෞකික විපාකනේ. කර්ම වලට කොහෙන්ද ලෝකෝත්තර විපාක හම්බ වෙන්නේ? ඒකට කර්ම මාර්ගයනේ කියන්නේ. ඇයි අපි ධර්මදේශනාව වලට නැවත නැවත කියලා නැද්ද මේ තුනේම කර්ම බීජ අයින් කරන කර්මයක් තියෙනවා කියලා? කන්නම් කන්න විපාකම් තස්ස පහනාය ආචේතනා. පෞකම් සහ දුක් විපාක ප්‍රහාණය කිරීමේ චේතනාව. සුක්ඛං සුක්ඛ විපාකම් තස්ස පහනාය චේතනාව. පින්කම් සහ සැප විපාක දෙපැත්තට බෙදෙනවා කාමසුගතියට සහ රූපී අරූපී බමතලවලට පවපින් කලෝමේ විපාක කන්න සුඛං කන්න සුඛ විපාකං තස්ස පහන ආයාචේතන මේ තුනම ප්‍රහාණය කරන්න ඕන නැද්ද ඒ ප්‍රහාණය කරන එක මොන කර්මයේද කර්ම රැස් කරන කර්මයේද කර්මක්ෂය කරන කර්මයේද කර්ම රැස් කරන කර්ම අවිද්‍යාව නම් කර්මක්ෂය කරන කර්මයේ විද්‍යාව නෙවෙයිද කර්ම රැස් කරන කර්මය අවිද්‍යාපත්‍ය සංකාරණං කර්මක්ෂය කරපුවාම ලැබෙන්නේ විද්‍යා විමුක්තිය නෙවෙයිද? ආන්න. එහෙනම් සංකාරපත්‍ය විඥානං මව්කුසල බැස ගැනීම කියලා අරන් හරියන්නේ නැහැ. ඇයි දිව්‍ය ලෝකේ, ඇයි අපායේ, ඇයි බ්‍රහ්ම ලෝකේ ඒවයි නැද්ද? ඒ ඒ කර්ම වීයට අනුව අතක තබා ගන්න. නිකම් මම මේ වචන ටික කියලා දෙන්නම්. හිතන්න විතරක්. කොහෙන්දෝ පාඩමක් ඉගෙන ගන්නවා නාම වේදනා සංඥා සංකාර රූප කය නාම රූපං සිතයි කයයි දෙක මම මෙහෙම කියන්නම් බලන්න තේරුම් ගන්න පුළුවන්ද කියලා චත් සංඛාරෝ මහා භූතා පච්චයා රූපස්කන්ධස්ස පඤ්ඤාපනාය මේ රූපස්කන්ධය කියන එක හැදෙන්නේ සතර මහා භූත වලින් කියලා නෙවෙයි ඒ තියෙන්නේ සතර මහා භූත ප්‍රත්‍ය වීමෙන් බලමු මොනවද සතර මහා භූත අරලිය මලක් තියෙනවා අර පැත්තේ අමවිලියක් තියෙනවා ඒ සතර මහා භූත නේද ආලෝකයේ උදාවෙන් ඇසට ගැටුනහම ඇසේ පහළ වෙනවා රූප රූපයක්. මේකේ පටවියාපෝ තේජෝ මොනවා හරි තියෙනවද? අරක පත්වීමෙන් මෙතන හටගත් එක කන්ද කියන්නේ ද්‍රව්‍ය නෙමෙයි අර වේදනා සංඥා සංකාර වගේ චෛතසිකයක් නේද? ශබ්දය කියන්නේ ගඳ කියන්නේ චත්තාරෝ මහ භූතා බාහිර ලෝකේ තියෙන. ඒවා ප්‍රත්‍ය වීම තුළින් ඇසේනම් රූපස්කන්ධය, කනේනම් ශබ්ද රූපස්කන්ධය, නාසේනම් ගන්ධ රූපස්කන්ධය පඤ්ඤාපනාය හටගන්න. එහෙමයි ඒක ලියා ගන්න ඕන. ඒ වුණාට එහෙම තේරෙන්නේ නැහැ අපට. එහෙනම් අපි සතර මහා භූතයෙන් හටගත්ත කය. මේ ගැඹුරු තැන් කෙරෙහි තේරුම් ගන්න බැරි වුණාම සිංහලට ලියන්න ගියාපුවාම වැරදිලා ලියවෙනවා. කොහොම වැරදිච්ච තැනක් මම කීගියා ඉන්නවා මේ සමාජයට. මෙන්න මෙහෙමයි තියෙන්නේ. කුද්දකනිකායේ සූත්‍ර දේශනාවක තියෙනවා සබ්බ සංයෝජන පහය. සිංහලට පරිවර්තනය කරපුවාම සියලු සංයෝජන අතහැර දමා. සියලු සබ් කියන්නේ සියලුනේ. සියලු එකේ සිට කෝටිය දක්වා සියලු වෙන්න පුළුවන්. සබ්බ කියන පදයට සිංහලට 10 කියලා දාපුවාම සබ්බ පදේ අර්ථය තෙන්න ආවද? නෑ පරිවර්තකයාගේ හිතේ තිබුණ සත්‍යය බැඳෙන්නේ සංයෝජනමය 10කට එහෙනම් සබ්බ කියන්නේ 10යි කියලා ලියුවා. හැබැයි අපිට තේරෙනවා උදකූපම සූත්‍රේවා සූත්‍රයක් වගේ ආශ්‍රයෙන් සත්වයා කාම ලෝකේ පහකට බැඳලා ඉන්නවා ධර්මයේ තේරුම් ගත්තේ නැත්නම් ඊතුරු හතරකට බැඳෙනවා. කාම ලෝකේ පහ කැඩෙනකොට ධර්මයේ තේරුම් ගත්තාම ඉතුරු පහකට බැඳෙන්නේ නැහැ 10ක් කඩද නැහැ. එහෙනම් දස සංයෝජන පහයි කියන එක වැරදීනේ එහෙනම්. ධර්මය ආරක්ෂා කිරීම පිළිබඳව ගෞරවය, උපහාරය රැකගැනීම පිළිබඳව. නමුත් නොදන්නකම නිසා වරදින්න ඉඩ තියෙනවා. ඒ වැරදි අර්ථය ජනනය කරගෙන නිදහස් වෙන්න නම් බෑ. නාම රූපං කියලා කය හිතයි කියන්නේ නැතුව ඔබට බැරිද මෙහෙම ගන්න? දැන් වේදනා සංඥා සංකාර විඥාන නාමනේ. හොඳයි ඔබට හතුරෙක් පේනවා. මේ හතුරා දැන් කොහෙද ඉන්නේ? ඉස්සරහ පැත්තේ රූපෙට හතුරා වෙන්නේ. ඒක අටවිසි රූපෙට ගන්න බෑනේ. ඔය අටවිසි රූප විග්‍රහ කරනකොට ප්‍රසාද රූප 6යි ගෝචර රූප 5යි කියලා විග්‍රහ කරන්නේ. ප්‍රසාද රූප 6යි ගෝචර රූප 6යි විෂය රූප භාව රූප 2යි හද රූප මත තව ඉස්සර තියෙන තව ටිකක්. හිතන්න මම කතා කරන්නේ. ප්‍රසාද රූප 6 නම් ඇසේ කනේ ජීවි බව. දැන් මේ අටවිස රූපෙට බෙදන්නේ ශරීරයේ කොටස්නේ. ගෝචර රූපේ ඉස්සරහින් හතර වුණාම කොහොමද අපේ අටවිස රූපේ වෙන්නේ? ඒක වෙන තැනකනේ තියෙන්නේ. මල් ගහක මලක් පිපිලා තියෙනවා මේක අපිට පේනකොට ඒක කොහොමද ගෝචර රූපේ වෙන්නේ? ඒක වෙන තැනකනේ. නෑ. පටවිස රූපය කියන්නේ ආහාර රසයෙන් සතර මහා භූතව ගත්තාම ඒක ශරීරය තුල හැදෙන රූප කියලා පෙන්වන්නේ. ඒවා එකක්වත් අතර මහා භූත හැරෙනවා අනිත්වා ද්‍රව්‍ය නෙමෙයි. ප්‍රසාද රූප කියන්නේ ද්‍රව්‍යද? ගෝචර රූප කියන්නේ ද්‍රව්‍යද? විෂය රූප කියන්නේ ද්‍රව්‍යද? භාව රූප කියන්නේ ද්‍රව්‍යද? නෑ. නම් ටිකක්. ඒව හඳුනා ගන්නට. 24ක්ම. දැන් ගෝචර රූපේ මොකද්ද එහෙනම්? ඉදිරියේ තියෙන පුද්ගලයාගේ සෙවණැල්ල ඇසට වැටුනහම එතන තියෙනවා රූපයක්. ඉදිරියෙන් තියෙන මලක ගන්ධය නාසයට වැඳුනහම එතන තියෙනවා ගන්ධ රූපයක්. ඉදිරියෙන් තියෙන ශබ්දයක කර්කස බව හෝ මිහිරි බව කනට වැදුනහම එතන තියෙනවා. දැන් මේවා ද්‍රව්‍යද? මේ රූපේ කොහෙද තියෙන්නේ? වේදනා සංඥා සංකාර නැත්තම් හිතේ නෙවෙයිද? හිතේ තියෙන රූපේ නෙවෙයිද නාම රූපේ කියන්නේ? මේ නාම රූපේ නෙවෙයිද අපිට හතරව මිතුරා වෙන්නේ. අපි හදාගත්ත. එහෙනම් අර නාමංච හිත රූපංච කය කියලා බෙදාගත්තා. මෙතනින් එහාට යන්න බැරිකම ඇරුණාම වෙන මොකක්වත් නැහැ මේකේ. ඒ මිත්‍යා ප්‍රතිපදාව තුලත් තවත් මිත්‍යා ප්‍රතිපදාවක් තියෙනකොට තේරුම් ගන්න කොහොමද? ඊට පස්සේ දැන් මට මෙහෙමත් තේරෙනවා ඔබ. නාම රූපච්ඡ සලආයතන තරආයතන පච්ඡ පස්ස. එහෙම කතා කරනවානේ. නෑ. අනිත් පැත්තට කිව්වනම් ඒත් හරියනවා. සලආයතන පච්ඡ නාම රූපං කියලා. ඒ කියන්නේ මේක මේ පෙලක් තිබුණාට අප ඒකට පස්සේ අනික වෙන්න ඕන කියලා හිතන්න එපා. ක්ෂණයක් තුළ සිදුවෙන්නම් ප්‍රත්‍ය වෙනව ඇරුණාම දැන් ආරන්න පත්‍ය ආරම්මන පත්‍ය අධිපති පත්‍ය අමනන්ත අමනන්තර පත්‍ය අනන්තර පත්‍ය කියලා පච්චේන පත්‍යා කියලා තව උගන්වනවා. ඔය ඉගෙන ගන්න ඕන නෑ. අපට ඕනකමක් තියෙන්නේ මේ වැරද්ද හදාගන්න ඇරුණා අර පාඩම් කරන්න නෙමෙයිනේ. සලායතන පත්‍ය පස්සකුවාම ඉතින් 6ටම 6ක් ස්පර්ශ වෙන්න ඉපැයි. එකයි කියලා හිතන් ඉන්නේ. පස්ස එකයි. අර ජාති ජරා මරණ ඊළඟ ජීවිතය සිද්ධ වෙනකොට පස්ස කියන්නේ එකයි කියලා හිතන් ඉන්නවා. ජීවිත කාලයට පස්ස වෙන්නේ එකයි. වේදනාව වෙන්නේ එකයි. මේ පටිච්චසම්පාද පෙළේ හැටියට. තණ්හාත් එකයි. උපාදානත් එකයි. එහෙනම් ජාතිත් එකයි ජරා මරණ ඊළඟ ජීවිතයට. නමුත් සලායතනයන්ට ඇසට කනට නාසයට දිවට කයට කී සැරයක් මේවා පස්ස වෙනවා යන්නේ. ඒ පස් වෙන මොහොතක් පාසා මේක සිද්ධ වෙනවා නේද පස්ස පච්චා වේදනා. ඇහැට නම් රූපයේ සැප දුක් උපේක්ෂා වේදනා. හෙට අනිද්දාට ඊන අනිද්දාට දිගින් දිගට ආවොත් පස්ස පච්චා වේදනා කී දහහක් සිද්ධ වෙයිද? සබ්දය දැන් මේ මේ දැන් සබ්දයක් ඇහෙනවා. එතනද පස්සපච්චා වේදනා එකමනද? හෙට ඇහෙනකොට අනිද්දාට ඇහෙනකොට දිගටම නැවත නැවතත් මේ හැම එකක් සෑම එකක් තුළම පස්සපච්චා වේදනා වේදනා පච්චා තණ්හා තණ්හා පච්චා උපාදාන බව ඇසෙන් කනින් දහස් වාරක් ආවොත් දසක් වාරයක් කනින් දහස් වාරයක් ආවොත් දහස් වාරයක් නාසයෙන් දහස් වාරයක් ආවොත් දහස් වාරයක් පස්ස වේදනා තණ්හා උපාදාන බව වෙන්නේ නැද්ද වෙන්න වෙන්න ගහ හැදෙන්න හැදෙන්න ගහ ඇතුලේ තිරේ ඇදෙනවා වගේ අපේ ලෝභ දේශ මොහ මූල බලවත් වෙන්නේ නැද්ද එක සැරයක් අරමුණ ආරම්භ මේ බලවත් උනේ නැවත නැවතත් අරගෙන ඉමුතුල නේද දුක් බලවත් වෙන්නේ. දැන් එහෙමනම් අර වේදනාවට තණ්හා කිරීම කී දාස් වතාවක් කරන්න ඇද්ද මේ ජීවිතේ? ඇහි රූපයට, කනේ ශබ්දයට, නාසයේ ගන්ධයට, දිවේ රසයට. ඒ වැරදි පාරේ මිච්ඡාපටිපදාව යන නිසා තමයි තණ්හා උපාදාන බව වෙන්නේ. එහෙනම් පාවිච්චි කරන්නේ මම මිත්‍යා ප්‍රතිපදාවක් නේ පටිච්චසම්පාදේ දන්නේ නැත්නම්. බලන්නකො මෙන්න මේ පදේ අරගෙන පටිච්ච සමුප්පාද ධම්මේසු අඥානං අයං මුච්චති තිබික්කවේ මිත්‍යා දිට්ඨි. යමෙක් මේ පටිච්ච සමුප්පාද න්‍යාය දන්නේ නැත්නම් ඔහු මිත්‍යා දෘෂ්ටියක ඉන්නේ. අන්න අපි අර කතා කළ දසවස්තුක සම්මාන්නේ මේ නියත මිත්‍යා දෘෂ්ටිය දසවස්තුක සම්මාදිට්ඨියට එහා ගියා තවත් මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා. මේ පටිච්ච සමුප්පාදේ Nirodhe දකින්න දන්නේ නැත්නම් අනුලෝම පටිච්චසම්පාදේ යන අය මිත්‍යාදිට්ඨිය. ඒ මිත්‍යාදිට්ඨිය විපාකේ තමයි ජාති රාගය ආදි ශෝක පරිදේ වටල දහම ඒකාන්තාව. මිත්‍යා ප්‍රතිපදාව. තව ටිකක් එහාට හොයාගනිමු අපි එමනම්. දැන් පස්සපච්චා වේදනාවලට තණ්හා කීයක් තියෙනවද? පස්සපච්චා වේදනා රූප වේදනා, ශබ්ද වේදනා, ගන්ධ වේදනා, රස වේදනා, පොට්ටබ්බ වේදනා, ධම්ම වේදනා, වේදනා හයයි. ඒ අරමුණට තණ්හා කරන රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා හයයි. ඒ තණ්හාව එක සැරේද නැති කරන්න ඕනේ. ඒ හයෙන්ම හට ගන්න හට ගන්න මොහොතක් පාසා නේද? ඒ තණ්හාව. තනි වචනයක්ද මේ තණ්හාව කියන්නේ? ඇයි මේ ඒ තණ්හාව මෙච්චර වැදගත් වෙන්නේ? ඒ තණ්හාවේදී රූප තණ්හාවේදී රූප තණ්හාව මම ශබ්ද තණ්හාවේදී ශබ්ද තණ්හාව මම ගන්ධ තණ්හාවේදී ගන්ධ තණ්හාව මම පොට්ටබ්බ තණ්හාවේදී පොට්ටබ්බ තණ්හාව මම මේ රාගට දීපු උත්තරේ බුදුහාමුදුරෝ දේශනා කරලා දාලනවා රාග මම කියන්නේ තණ්හාව කියන්නේ දෙකක් නෙවෙයි තණ්හාවටමයි මම කියන්නේ අන්න මම හැදෙන තැන හොයාගන්න. මයන්න මයන්න එකතු වෙලා මම හැදෙන්නේ නැහැ. කයක් හැදුනට මම හැදෙන්නේ නැහැ. ඇසට කනට නාසයට දිවට කයට ගන්නා වූ අරමුණට වේදනාව ඉක්මවා යමින් තණ්හා කරන්න ගියොත් ඒක දුකට හේතුවනේ. දැන් මම. තණ්හා මමා කියලා. ඒ තණ්හාව නැති කිරීමෙන් ලැබ සැපද නිර්වාණය කියන්නේ එතකොට තණ්හාව නැති කරනකොට මම ඉතුරු වෙයිද? තණ්හාව නම් මම මම නැති වෙන්න වෙනවා. මම නැති වෙනවා කියන්නේ. බෙල්ල කපා ගන්නවටද? ඔය භික්ෂූන් සම්බන්ධයෙන් බුදුන් වහන්සේ වදාරනවා රහතුන් සම්බන්ධයෙන්. උන්වහන්සේලාට මම හැඟීමක් නැද්ද? උන්වහන්සේලා අවබෝධයෙන් යුක්තව මම භාවිතා කරනවා මම කියන එක. උන්වහන්සේලාට හැබැයි මමත්වයක් නැහැ. ඒක උත්තර දීලාම තියෙනවා. එහෙනම් මම හැදලියව. තථාගතයන් වහන්සේ. උන්වහන්සේලා මම කියනවා තමයි. නමුත් ඒ අවබෝධයෙන් නමුත් ස්කන්ධ පංචය තුල අර මමත්වයක් උන්වහන්සේලාට නැහැ කියලා. දැන් ඉතින් තණ්හා වුණොත් එතනින් එහා ක්‍රියාදාමය නවත්තන්න මට ඉතින් කියන්න දෙන සක්කරයාගේ පුතා වයිමාවත් බෑ කියලා තමයි. එහෙමනම් අපිට මේ විද්‍යාව නැත්තම් මේ ශාස්ත්‍රය තියෙන්නේ කොහෙද? මේ සාරභය තියෙන්නේ කොහෙද? ඇසයි කනයි නාසයයි දිවයි කයයි එක්කලා. දැන් බලන්න චක්කුණා සංවරෝ සාදු සාදු සෝතේන සංවරෝ ගානේන සාදු සංවරෝ සාදු ජීවහාය සංවරෝ කාය රාය සංවරෝ සාදු සාය වාච සාදු වාචාය සංවරෝ මනසා සංවරෝ සාදු සාදු සබ්බත් සංවරෝ සබ්බත් සංහිතෝ බික්ඛු සබ්බ දුක්ඛා පමුංචති ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් වචනෙන් හිතෙන් සංවර වෙන්න පුළුවන් නම් සියලු දුකින් මිදෙනවා ඔය සංවරය කියන්නේ ඇස් දෙක පියාගෙන ඉන්නවට නෙමෙයි කන් වලට පුළුන් ගහගෙන ඉන්නවට නෙමෙයි ඔය ඇහැට එන රූපය මම මගේ මගේ ආත්ම කොට ගත්තාම ඉන්ද්‍රයන් බිඳීම කියලා ඒකට කියන්නේ. ඒකට අහු වුණාම ඒකට කියන්නේ දස්සන සංසග්ග කියලා. ශබ්දයට අහු වුණාම කියන්නේ සවන සංසග්ග කියලා. මේ විදිහට සයවිද සංසග්ග කියලා උගන්වනවා මේ අරමුණට රැවටීමට. එක්වීම කියන අර්ථයනේ අර. ඒ සම්මා පටිපදාද මිත්‍යා පටිපදාද ඒ මිත්‍යා ප්‍රතිපදා. මම මෙහෙම කිව්වට මහා බරපතල දේවල් කරන්න බැරි දේවල් විදිහට හිතන්න එපා. තේරුම් ගැනීම විතරයි ඕන. මාර කියන මේ උගුල එසේ මෙසේ තේරුම් ගන්න පුළුවන් විදිහට නෙමෙයි අටවලා තියෙන්නේ. පෘථග්ජන පුද්ගලයාට කවදාවත් මේක මාර උගුලක් විදිහට තේරෙන්නේ නැහැ, අහුවෙලා ඉන්න බව තේරෙන්නේ නැහැ. ඒ නිසා ඒක මේ මේ මේ රඟබඩලක් විදිහට තියාගෙන ඒකේ සුන්දරත්වය විඳින්න තමයි බලන්නේ. ඒ සුන්දරත්වයේ විඳීම තුළම තණ්හා උපාදාන භව යටතේ කර්ම බීජ රැස් වෙමින් ඔහුට ඔහු කළ වරදට විපාකයක් වශයෙන් අනාගතේ සකස් වෙන බව. ඔහු මේ කයෙන් පරලෝ යන්නෙත් නැහැ. ඔහුගේ සිත පරලෝ යන්නෙත් නැහැ. නමුත් මේ කරපු වරද්දට විපාකයක් වශයෙන් ඔහුට තවත් භවයක් ලැබෙන බව. ඒ භවයේදී අර කර්ම විපාක නිසා කයක් හැදෙන භවය මේ කය නෙමෙයි. මුළු සංසාරයේම පුණ්‍ය පාප ධාන කර්ම ඔස්සේ කර්ම විපාක බව තේරුම් ගන්නකොට කර්ම විපාක යනු මිත්‍යා ප්‍රතිපදා නොවේද කිසියම් ආකාරයකින් මේකෙන් කියවෙන්නේ නැහැ මව උදෙසා, පියා උදෙසා, දරුවන් උදෙසා, සහෝදරයන් උදෙසා, ගම උදෙසා, ශාසනය උදෙසා නැත්නම් ගම් අතර උදෙසා නැත්නම් නායම උදෙසා යහපත් ක්‍රියාකාරකම් කරන්න එපා කියලා කියවෙන්නේ නැහැ. එහෙමනේ සමහර. එහෙනම් පින් කරන්න එපාද කියලා හරි. කියන්න තියෙන එක දෙයයි. උපාදානය කරගන්න එපා. මම එකට නමක් යදනවා. බුදුදහමේ උපාදානය පාපයයි, උපාදානෙ මෙදීම කුසලයයි. ඕගොල්ලෝ ඉතින් වෙන මොකක් හරි පාපයක් සහපිනයි කියලා හිතන්නේ නේද? මට තන්න දෙයක් නෑ. බුදුහාමුදුරුව ප්‍රතිසන්දි පනවන්නේ උපාදානෙන් නම් උපාදානෙන් මිදෙන පාර. උපාදානයේ පාපයයි උපාදානෙන් මිදීම කුසලයයි. උපාදානය මිත්‍යා ප්‍රතිපදාවයි. දැන් තව වචනයක් පාවිච්චි කරන්න වෙනවා. උපාදානය ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් අරමුණෙන් අරමුණට සිදුවන දෙයක් මේ උපාදානය තුල තමයි අපි අතින් වැරද්ද සිද්ධ වෙන්නේ අතණ්හාව ඉක්මවා යමින් උපාදානය දැන් මේකෙදි භවපදයට ඇයි යොදන්නේ එහෙම භව කියලා තුන් භවයේ කියනවා කාම භවය රූප භවය අරූප භවය. එතකොට කතා කරන්නේ කාම ලෝකේ, රූපී බම් ලෝකේ, අරූප ලෝකේ. කොහෙන්ද ඒ තැන් වලට ගියේ? අර භවපදේ මොකද්ද අර්ථය? දෙකක් තියෙනවා. අද කර්මය කරපුවාම හෙට හෝ අනිද්දට මේ ජීවිතය තුළ ඉහාත්ම වශයෙන් මේකට අදාළ විපාක වාරයක් මතුවෙනවා. එතකොට අපි කියනවා ප්‍රවෘත්ති විපාක. ප්‍රතිපාක දීලා ඉවර නෑ මේ හැකියාව තියෙනවා ප්‍රතිසන්දි ලබා දෙන්න. ජීවිත අවසානයේට මේ විතර විහාර අර කුමුරු වලින් පැලවුනහම ඒකට කියනවා ප්‍රතිසන්දි විපාක. භවපච්චයා ජාති. දැන් මේ ඔක්කොම නවත්තන්න මොකද්ද කරන්න ඕන? මොකක්ද දේවල් කරන්න ඕනේ? අවිද්‍යා පත්‍ය සංඛාරා තුළ මිත්‍යා ප්‍රතිපදාව නම් සම්මා ප්‍රතිපදා කියන්නේ අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධය. ඊටුවා විස්තර කරන්න ඕනනේ. මේක කරනවා නම් අනිත් ඔක්කොම වෙනවා ඉබේ ඉන් එහාට. එහෙනම් මේක පේලි 12ක් ඉගෙන ගන්න පාඩම් කරන්න ඕන නැහැ. දෙකයි ඉගෙන ගන්න ඕන. අවිද්‍යාපත්‍ය සංඛාරා ඉගෙන ගන්නට ඒ මිත්‍යා ප්‍රතිපදාව. අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධය ඉගෙන ගන්න ඒ සම්මා ප්‍රතිපදාව. දැන් මම මේ ගත්ත පෙළේ මේක නෑ තව පෙළක් මම ආයෙ ගන්නම් ගන්නකොට පෙන්නන්නම් මම මේ අවිද්‍යා සංකාර කොතනද තියෙන්නේ කියලා. එක එක පේලි තියෙනවා ඒ ත්‍රිපිටකේ. එතන සංයුත්ත නිකායේ මූල කොටසේ තියෙනවා පටිච්චසම්පාද න්‍යාය පිළිබඳ විස්තර ගොඩාක්. අපිනේ වරද්දාගෙන තියෙන්නේ. ත්‍රිලක්ෂණේ වගේ චතුස්සත්‍ය වගේ පටිච්චසමුප්පාදයක් දුකටපත් වෙන සහ දුකට මිදෙන දහම් පෙළක්. දුකෙන් මිදෙන දහම් පෙළක්. හැබැයි ඒක අනිත් ඔක්කොටම වඩා ගැඹුරුයි කියලා මට තේරෙනවා. ත්‍රිලක්ෂණයේ තේරුම් ගැනීමට වඩා අමාරුයි. චතුස්සත්‍ය තේරුම් ගැනීමට වඩා අමාරුයි. සතිපට්ඨානයේ තේරුම් ගැනීමට වඩා අමාරුයි. නමුත් මේ ක්‍රියාවලිය ජීවිත තුනක් ඔස්සේ බලන්න යන්න එපා. ශරීරය තුල බලන්න යන්න එපා. මනෝපුබ්බංගමා ධම්මා කියන ශරීරය කියන එකක් ඒ සිත මුල් වෙනවා කියන එක. සිත එක මොහොතක නැසී ඇති නැති වී යන ඒකකේ රූප දනා සංඥා සංකාර පහ කියලා හිතා ගන්න. පේන්නේ නැති වුණාට. ඒ එක මොහොතක නැති ඇති වී නැති වී යන කාලය තුල මේ පටිච්චසමුපාදේ ක්‍රියාත්මක වෙනවා. අතීත හේතු ටිකක් ක්‍රියාත්මක වෙනවා වර්තමාන ඵලක් ක්‍රියාත්මක වෙනවා මිත්‍යා ප්‍රතිපදාවේ නම් වර්තමාන හේතු තැබීමත් සිද්ධ වෙනවා. මට මතක් වෙනවා ගාත්ම ඉතින් ජාතක කතාවක් ඒක මතක් වුණොත් මම කියන්නම්. මේක හොඳ උදාහරණයක් තියෙනවා. හරි චුල්ලපදම ජාතකේ හැරි මොකක් මට හරියට මතක් වෙන්නේ නැහැ. මේක තියෙනවා මෙන්න මෙහෙම දෙයක්. හොරු වටිනා තැනක තියෙන බඩු අර ගන්නවා. අරකට පාලමක් දිගේ යනවා. පාලමක් දිගේ ගිහලා වතුරයට ගිහින් හංගනවා. නම හරියටම පස්සේ දවසක මතක් කරලා කියන්නම් මෑතදී ත්‍රිපිටකයේ අනිත් පැත්ත හැම ජාතක පොත කියවන කාලේ 80 90 ගණන් වල ඊට පස්සේ ඒක කියවන්න වෙලාවක් ලැබුණේ නැහැ. එහෙනම් මතක නැහැ මේවා දැන්. ඔබ හිතන් ඉන්න ඉතින් ඊට පස්සේ කොතනෙන් ගඩු අඩු අරගෙන හොරු කණ්ඩායමක් ඒක පාල මැද්දික ගිහින් යට තැනක හංගනකම්. මේ හොරු ඔබ ළඟ ඉන්න බවත් මේ වටිනා බඩු පැහැරගෙන ඔබ ළඟ බවත් ආපහු පස්සේ ගන්නනේ හංගන්නේ මේ හංගන එකත් ඔබ ළඟ සිදු වෙන බව තේරුම් ගන්න පුළුවන් වුණොත් හරි වටිනවා. මේ වර්තමාන මොහොත තුල මේ හොරකම සිද්ධ වෙනවා අපි ළඟ. මම ඒකට තමයි කියන්නේ අතීතයෙන් අරගෙන වර්තමානයේ විඳ අනාගතයට තියෙනවා. කොයිද ව්‍යාකරණ වල ඉගෙන ගත්තේ අතීතය කියන්නේ ඉස්සර ජීවිතේ වර්තමානය කියන්නේ දැන් අනාගතය කියන්නේ මතු ජීවිතය කියලා. නේ වර්තමානයේ යම්කිසි පුද්ගලයෙක් ඔබට මුණ ගැසෙන විට ඔහු සාවදාවත් දැකලා තිබුණේ නැත්නම් ඔහු සමග කවදාවත් තරහ වෙලා තිබුණේ නැත්නම් ඔබට තරහ එනවද? ඔබ ඊයේ පෙරේද පළමුදා ඔහු සමග තරහ වෙලා හිටියොත් අද දකින්නකොට ඒ එන්නේ අර තියපු ඒවා නෙවෙයිද? මේක හේතුවක් වෙනවා අර ඒවා එන්න. ඒවත් තියපුවා හංගන්න බෑනේ. ඉතින් ඇසෙන් කනෙන් නාසෙන් ගැටෙනකොට එනවනේ. මෙයාද දුක් ගෙනත් දුන්නේ අර ආපු ඒවාද ලෝභෙන් දේශෙන් මොහෙන් දැවෙනවා කියන්නේ මෙයා හින්දාද ඔය? අර ආපු ටිකින්නේ දැවෙන්නේ. ඒ දැවෙන්නේ වයින්ද තියාන තියෙන නිසානේ. ඒ නිසානේ මේ සත්තා සංකීර්ෂන්ති කියලා කියන්නේ චිත්ත සංකේත අභික්කවේ. මහණෙනි මේ සිතට මේ ලෝභ දේශම එකතු කරලා ගොඩ ගහගත්තාම කුණු ගඳ ගහන ඒවා නිසානේ දැවෙනවයි කියලා පෙන්නන්නේ. එවිට ඔබට වැටහෙනවාද මේ ජරා ව්‍යාධි ශෝක මරණ කටලෝ දහමි කම්පාව ආදී සියල්ල මිත්‍යා ප්‍රතිපදාවක ප්‍රතිඵලයයි දෙවිස්සාමි දැන් ගොඩ එන්න ඕනේ එහෙනම් එහෙනම් සම්මා ප්‍රතිපදාවක් පාවිච්චි කරන්න ඕනේ කොහොමද මේ සංඛාර නිරෝධ වෙන්නේ අවිද්‍යා පත්‍ය සංඛාරණං අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධේනේ. දැන් බලන්න අර සංකාරංච නිරෝධේන නත්ති දුක්ඛස සම්භවෝ කියලා කියනවා නේද? මේ සංකාර නිරෝධ වුණොත් දුක් හටගන්නේ නැහැ කියලා. මේ සංකාර නිරෝධය කියන්නේ කර්ම බීජ රැස්වීම අවසන් වීම නේද? ඔබට කරන්න දෙයක් තියනවා නේද? ඔබේ මව හෝ පියා ඔබට කර්ම බීජ රැස් කරලා දුන්නද? නෑ අල්ලා ගැනීමෙන් තැවුල හෙවත් ඔබ අල්ලා ගැනීමෙන් තමයි බීජ රැස් කරන්නේ. දැන් ඔබට කරන්න දෙයක් තියෙනවනේ දහස් වෙන්න ඕන නම් කර්ම බීජ රැස් නොකර ඉන්න වෙනවා. කර්ම බීජ රැස්වීමම අවිද්‍යා සංකාර. කර්ම බීජ රැස් නොවීමම මම වචනයක් කියනවා විද්‍යා විමුක්ති. එකින් එකට මොහොතින් මොහොතට මොනවා කළොත්ද මේක වෙන්නේ? අපි බලමු රටේ දොටේ ඉන්න භාවිතා වෙන කාරණා ටිකක් අරගෙන. අත්ථීමස්මින් කායේ කේසාලෝ මානකා දන්තා තචෝ කියාන කියාන කියාන කියාන යන. ත්‍රිවිසෝ භගවරහන් සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ 108 වරක් කියනවා. සිය සත්‍යෝ නිදුක්කෙත්වා නිරෝගීත්වා සුවපත්ත්වා දුකින් නිරේත්වා මෛත්‍රී භාවනාව කරනවා. අර කර්ම බීජ අහලකටවත් වෙන්න පුළුවන්ද ඔබට? තියෙන තැනවත් හොයාගන්න පුළුවන්ද? මේකට කියන්නේ මොකද්ද? මේකට කියන්නේ බුත්සරණේ හෝ මතක නැහැ ඓතිහාසික ග්‍රන්ථ ගණනාවක් කියලා තියෙන නිසා අඹ විචාලවුන්ට දෙල් කියන්න ආසේ කියලා. අහන්නේ අඹ ගැන කියන්නේ දෙල් ගැන. එහෙම නැත්නම් යන්නේ කොහෙද කියලා අහම මල්ලේ පොල්. මේ උත්තර ඒව නෙමෙයිද මේ? අදාළ තැනට හරියට යොමු වෙලා මේ වැඩේ කරනවා ඇරුවහම මොනවා හරි කෙරුවට මේ කර්ම විජය වෙන්නේ නැහනේ. ඒ නිසා අන්තිමට ඔබට එන්න බැරිද මෙන්න මේ උත්තරේට? මේ තථාගතවරුන්ගේ විශිෂ්ටතම ගණය සොයා ගැනීම තමයි වර්තමාන ස්කන්ධ පංචකයේ මුල් කොටගෙන කර්මක්ෂය කරන විදිහට හැතරීම. කර්මක්ෂය කිරීමේ කර්මය. දැන් බීජ රැස් වෙන්නේ නැහැ නේද? ක්ෂය කරපුවාම. ඒක ඔබ කියනවාද මිත්‍යා ප්‍රතිපදා කියලා? කර්ම බීජ රැස් වෙන එක මිත්‍යා ප්‍රතිපදානම් කර්ම බීජ සය වෙන එක සම්මා ප්‍රතිපදා නෙවෙයිද? දැන් මම මෙහෙම අහනවා. හරි ලස්සන කතාවක් මේක. බුදුරජාණන් වහන්සේ ගැනනේ කතා කරන්නේ. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙච්ච හැටි. ඉස්සරවම ඔබ්බේ නිවාසානුස්සති ඥානය, චුතුපපාත ඥානය, නම කියලා කතා කරන ආසක්ඛේ ඥානය. තව එකක් කියනවා. පටිච්ච සමුප්පාදය දැකලා බුදු වුණා කියන්නේ නැහැ. පටිච්ච සමුප්පාදය දැකලා නිරෝධය දැකලා බුදු වුණායි කියලායි කියන්නේ. එහෙනම් පටිච්ච සම්පාදය දැකලා විතරක් බෑ ඉස්සෙල්ලා දකින්න ඕනේ. ඊට පස්සේ නිරෝධය යන්න වෙනවා. නිරෝධය තමයි සම්මාපටිපදා කියන්නේ. ඉතින් අපිට මට අහන්න හම් වෙනවා මෙහෙමත්. නිරෝධයි නිරෝධයි නිරෝධයි නිරෝධයි. මේ නෑ ගැඹුරු තේරෙන්නේ නෑ. මම මෙහෙම විවරණය කරන්නම්. අපට අරමුණක් ඕනේ. හැම මොහොතෙම අපි සිත අරමුණට එකතු වෙනවා. තරහ දැනෙන්නේ අරමුණට ආවොත්. වෛරය දැනෙන්නේ අරමුණට ආවොත්. බය දැනෙන්නේ අරමුණට ආවේ නැත්තන් නෑ. නිරෝධයි නිරෝධයි කිය කියා ඉන්නකොට මොකක්වත් හිතට එන්න ඉඩ තියනවද? දැන් අර නිරෝධයි කියන වචනෙන් වහලා නේද අර තියෙන්නේ. ගණන් වල තියෙනවා ආදේශ කරනවා කියලා එකක්. ඔය නිරෝධයි කියන පදයට ආදේශ කරලා බලන්න කොකා කෝලා කියලා. ඒත් ඕකම වෙනවා. මම මේවා කියන්නේ විහිළුවට නෙමෙයි. තේරෙන්නේ. දැන් මගේ අය කියලා හරියන්නේ නැහැ. අපේ අයට සමාධි කියලා කියන්නේ ලෝභ දේශමෝ හැංගිලා තියෙනවට. ටිකක් වෙලා මොනවා හරි මන්ත්‍රයක් වගේ ජප ජප කර ජප කර කර ඉන්නකොට ඒක සිතේ විතක්ක ਵਿਚාර වෙනවා. දැන් ආනාපාන සති කියන්නේ මහ ලොකු ආසා කරන්න හෝ පිළිකුල් කරන්න තියෙන එකක් නෙමෙයි හුස්ම පාරට. කිසිම ලෝභයක්වත් නැහැ කිසිම ද්වේෂයක්වත් නැහැ. දැන් මේක අරමුණට ආපම වෙන්නේ මොකක්ද? ඒක මධ්‍යස්ත උපේක්ෂා අරමුණක්. මේ අරමුණ වර්තමානයේ තියෙන නිසා ඊටු ලෝභ දේශ මොහ ටික හැංගිලා නෙවෙයිද මේ තියෙන්නේ. මේවා හංගලා බෑ. හංගපහම ඒකට කියන්නේ මම මට හංගලා තියෙනවා කියලා. මේවා එන්න ඇස කන නාසය දිවකය සිහියෙන් විවෘත කරන්න. හොරු හැංගිලා ඉන්නද්දි මරන්න බෑ. අපි ගන්නකො හොඳ උදාහරණයක් තියෙනවා. අර අර සටනක් තිබුණානේ උතුරු පැත්තේ. ඒ සටින් අපේ අය ඉන්නේ අමුදා කඳවුර බැරක් වල එලිපිට ඉන්නේ. ඒගොල්ලෝ ගරිල්ලා ගරිල්ලා. ඒගොල්ලෝ පේන්න නැහැ කැලේ ඉන්නේ. ගරිල්ලා උන්ගේ හැටි තමයි හැංගිලා ඉඳලා එළියට ඉඳන් පහර දීලා හැංගෙනවා. උන් ඔක්කොම මරන්න කැලේ පුරා වෙඩි තිබ්බත් මැරෙන්නේ නැහනේ. හැංගිලානේ ඉන්නේ. ගස් යට, ගල් යට, ගම් වංකරයට මුවා වෙලා කොහොම වදින්නේ. ගරිල්ලා මරන්න මොකද කරන්න ඕන? පහර දෙන්න එළියට ආ වෙලාවට අල්ලා ගන්න. ඔබේ මේ ලෝභ දේශ මොහ කියන සිත්තට හැඟුණා වූ හේතු ගරිල්ලා හමුදාවක් නෙමෙයිද? හංගලා මරන්න පුළුවන්ද? එන්න මරින්න ඒකයි බුදුහාමුදුරු වදාරන්නේ uppannam kama vitakkam nādivaseeti pajahati vinodeeti byanti karoti. uppannam vyapada vitakkam nādivaseeti pajahati vinodeeti byanti karoti anabhavangameeti. uppannam vihinsa vitakkam nādivaseeti pajahati vinodeeti byanti karoti ana. මොකද මේ පෙන්වන්නේ? ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් උපදිනවා බාහිර කාරණා නිසාර චිත්තාභ්‍යන්තරයේ තියෙන විතර්කය. කාම විතරක, ලෝභ ව්‍යාපාද විතරක, දෝහ විතරක මෝහ. ඔබ ඒක පිළිගන්නවා. ආ ඒක මගේ. ඒක මම ඒක මට හොඳයි. දැන් මිච්ඡා ප්‍රතිපදා නෙමෙයිද? ඒ අදිවාසී තිනේ. ඔබ ඒක බැහැර කරන්න කල්පනා කරේ නෑ මේකයි වද දෙන්නේ කියලා. එහෙනම් ඔබ නප්පජහතිනේ. කොහොමද? ඔබ මේක ත්‍රිලක්ෂණයට අනුව විශේෂයෙන් හික්මන්න භාවිතා භාවිතා කරේ නෑ. පිළිගත්තානේ. එහෙනම් නවිනෝදේති. ඔබට මේක නිදහස් වෙන්න ඕනේ නෑ. ඔහෙන්ද භ්‍යන්ති කරෝති නෙමෙයි න භ්‍යන්ති කරෝති. ඔබට ආයෙත් හටගන්න නැති විදිහට හේතු ඉතුරු නොකර අවසන් කරන්න ඕන වුණේ නෑ. එහෙනම් ආයකට කියනවා න අනභවංගමේති. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ සිද්ධියේදී අදිවාසේති නප්පජහති නවිනෝදේති නභ්‍යන්ති කරෝති නනභවංගමේති කියලා පදයක් දේශනා කරලා නැහැ ප්‍රහාණ සංඥාවල මම ඒක දැන් මේ හැදුවා. මිනිස්සු කරන වැරද්ද පෙන්වන්න මිච්ඡා ප්‍රතිපදාව. උන්වහන්සේ වදාරන්නේ නාදි වාසේති පිළිගන්න එපා ඔබ ඔබේ මහලොකු සම්පතක් විදිහට. පජහති බහැර කරන්න. නිකම් බහැර කරන්න නෙවෙයි විශේෂයෙන් බහැර කරන්න අල්ලා නොගැනීමෙන් ත්‍රිලක්ෂණේ නුවණේ. අවසන් කරන්න. අවසන් කරනවා කියන්නේ මොකද්ද? හෙට එන්න ආපහු තියෙන එකද? නෑ. අර ලස්සන වචනයක් තියෙනවා. අනභවං ගමේති යලිත් ඔබේ සිත තුළට මේක හට නොගන්නා විදිහට අවසන් කරන්න දැන් Nirodhe නෙමෙයි. Nirodhe කියන්නේ යලිත් හට නොගන්නා විදිහට අවසන් කරන එක. අන්න අන්න කරන්න තියෙන වැඩේ වෙනනවා. මේක කරනවා නම් සම්මා පටිපදා. අනිත් පැත්තට කරනවා නම් මිච්ඡා පටිපදා. මිච්ඡා ප්‍රතිපදාවක ගිහින් කවදාවත් ජාති දරා ව්‍යාධි ශෝක වරණ අටලෝදහමේ කම්පාවෙන් මිදෙන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒකට සම්මා ප්‍රතිපදාවක් දේශනා කළා. අනුගමනීය ප්‍රතිපදාව. දවසට එක සැරේයිද? ජීවිතයට මේක සැරේයිද? ඇහෙන් එක සැරේයිද? නෑ. නිින්ද හැරෙන විට ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ලෝකෙත් එක්කලා සම්බන්ධ වීමේදී අර චිත්තාභ්‍යන්තරේ හැංගිලා ඉන්න ලෝභ දේශ මොහ මොනවති ගරිල්ලෝ එනවා එළියට. ඔබ සිහිය නැතුව ඔබට ලෝභයෙන් දේශයෙන් මොහෙන් පහරක් ගහලා උන් ආයෙ හැංගෙනවා. අහයන්ට ඉන්නේ නැහැ. අතීතයෙන් එනවා වර්තමානයේ රැවටෙනවා අනාගතයට තියෙනවා කියන්නේ මේ හැංගෙනවට. හැංගුණත් ආයෙ එනවා. මේ ගරිල්ලාවුන් විනාශ කරන්න තියෙන හොඳම මධ්‍යස්ථානය තමයි පහර දෙන්න ආපු වෙලාවට අල්ලගන්නේ. වෙන කොහෙවත් හොයන්න බෑ ඒගොල්ලෝ. ඔය උපන් අකුසල් කියලා කතා කරන අනුසය කියන එක හොයන්න තියෙන දිහක් නෑ. තියෙන නිසයි එන්නේ. නැති දවසට එන්නේ නෑ කියනකොට දැනගත්ත හැකි කතං කරණියන් ආපරං ඉත්තත් ආය ආයේ නැත්තේ නැති හින්දා. දැන් මේක තේරුම් ගත්තාම මට නම් හරි සුන්දර දෙයක් තේරෙනවා. මේ ලෝභ දේශ මොහ ෂේ කර ගැනීම සඳහා ලෝභ දේශ මොහ හිතට උපදින්න ඕනේ. නම් උපදින්න මිනිස්සු උදව් කරන එක යාළුව නෙමෙයිද එතකොට? මට නම් ගහුවත් ගහන්න හිතනවා නෙමෙයි. එතකොට කියන්නේ thank you කියන්න හිතෙනවා. ස්තුතියි කියන්න හිතනවා. ඇයි? මගේ දුර්වලකම මතු කරලා දෙන්න යාමතාවියක් පාවිච්චි කළා. පරුස වචනයක්, කරුම් පදයක් මොකක් හරි කරලා. අපිට ඒක තේරෙන්නේ නැහැ. අපි ගිනි ගන්නවා, අපි අර මනුස්සයා වැරදිකාරය කළා, එයාට ගහන්න යනවා. අපි හදන්න යන්නේ නැහැ. නමුත් දැන් තේරෙන්න ඕන මේ ඉන්ද්‍රිය ගෝචර ලෝකේ කටයුතු කරනකොට හිත හදන්න ඕන නම් ඒ ගැටෙන කාරණා නිසා මේ එන්නේ Tamanගේ මෝඩකම. ඒ එන එකට තමයි මම කියන්නේ ගරිල්ලා හමුදා ඔබට පහර දෙනවයි කියලා. දැන් එළියට ඇවිදින් හැංගිච්ච තැන නැහැනේ දැන්. මෙතෙන්දි මැරුණොත් ආයේ හැංගෙන්න යන්නේ කොහොමද? කෙලස් නතනවා කියන්නේ ඒක නෙවෙයිද? අපි තවත් මේ බඳු ධර්ම න්‍යායක් ඔස්සේ මේක පැහැදිලි කරමු. මට තියෙනවා ධර්ම න්‍යාය ගණනාවක්. මේක පැහැදිලි කරන්න. ඒ හැම එකකින්ම මම පෙන්වන්න උත්සාහ කරන්නේ මේ අංග 12ක් කටපාඩම් කරගෙන ඔකට පටිච්චසම්පාදය කියලා ඔක අනිත් පැත්තට පාඩම් කරගෙන ගැඹුරු කිසි අවබෝධයක් ගැඹුරක් නැතිව මේක කී කියා ඉන්නවා. තව කල්පාන්තයක් ඕක කිව්වත් වැඩි නම් වෙන්නේ නැහැ. හැබැයි ලස්සන වචනයක් තියෙනවා. යෝ පටිච්ච සමුප්පාදම් පස්සති සෝමං පස්සති. අර පාඩම් කරපු කට්ටියට පටිච්චසම්පාදේ දැකලා බුදුන් දකින්න බැරි වුණා නේද ලියාන කියන. හැබැයි ඇත්තට දැක්කොත් පටිච්චසමුප්පාදේ Nirodha දැක්කොත් බුදුන් දකින්න පුළුවන්. අපි උතුරු දවසක හොයාගමු මේ පිළිබඳව. එබැවින් මේ වර්තමාන ස්කන්ධ පංචකය සසරින් ගැලවෙන පුද්ගලයාට හරිම වැදගත්. මොකද එතනයි ඔහුට නොපමාව තියෙන්නේ. පමාව තියෙන සසර ඇදින කෙනාට. ඒක ඉතින් මාරහමුදා මායාවේ පැත්තනේ. එබැවින් මේ කරුණ අවබෝධ කරගන්න අවශ්‍ය කණක් ලැබෙන එක. අවබෝධයක් ලැබෙන එක. නිවන් ගැනම බණ කියන මාධ්‍යයක් ලැබෙන එක. කල්නට ගෙහෙන් පවති තවම කල් ඇත ආස්වාදයේ ආදීනවෙන් මිදෙනවග පෙන්වන ප්‍රඥා බලන්නකො ටිකක් කියවලා මොනවද කියන්නේ කියලා මේවයි මගෙන් අහන්නකො ආස්වාදයේ ආදීන සහ මිදෙන හැටි මං කියන්නේ නැද්ද කියලා එබැවින් අපට මේ සමාජයට පටිච්චසමුප්පාදේ නිරෝධය දැකීමෙන් හෝ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව යාමෙන් හෝ සංස්කාර ධර්මයන් අනිද්දුක්ඛානාත් වශයෙන් බැලීමෙන් හෝ සතර සතිපට්ඨාණයෙන් හෝ කර්මක්ෂය කිරීමේ කර්මයෙන් හෝ පංච උපාදානස්කන්ධය තුළ මේ ඕ එකක් කරලා නිවෙන මිනිස්සු ඕනේ. ඒ ඕනෑම දහම් පෙළකින් ඔබට ලේසි එකකින් තේරුම් ගන්න. තේරුම් ගැනීම තුළ ඔබ බුද්ධ ශ්‍රාවකෙක් වෙනවා. ඔබ මිච්ඡා ප්‍රතිපදාවට ආයුබෝවන් කියන කෙනෙක් වෙනවා. ඒක තුළ සැනසීම අත්විඳින්න ඔබ ඉතුරුයි. ඔබේ මමත්වේ නෑ. ඒ නිසා ලෝකෝත්තර සැනසීම කියලා කියනවා. මේවත් මේ මිනිස්සු තමයි මානසිකත්වයේ අග ඉන්නේ. අති මානසිකත්වයේ. ඔවුන් ලබ කරුණාව, දයාව, අනුකම්පාව පිරීලා ඉතිරලා යනවා. ඔවුන් ආත්මార్థකාමී නෑ, වංචනික නෑ. ලෝකේ ඔක්කොම සාත්තු වේදා ගන්න හදන්නේ නෑ. අන්න ඒකයි ආත්මార్థකාමී නෑ. වේරම මගේ කියලා අයිති කර ගන්න හදන්නේ නෑ. මානව හිතවාදීන් කියන්නේ ඒකයි. මිනිසුන් මානව හිතවාදීන් කරන්න බුදුහාමුදුරන්ගේ ධර්මය හරියට මේ මිනිස්සු සංවේදී කරලා දෙනවා. ඒ සංවේදී මිනිසුන්ගෙන් යුක්ත සමාජයක් හදමින් අපි නිවී සැරසී ජීවත් වෙන්න උත්සාහ කරමු. ඔබ හැමදෙනාට ධර්ම මාර්ගයකට අවතීර්ණ වීමට නැත්නම් පටිච්චසමුප්පාද න්‍යාය ගැඹුරු තේරුම් ගැනීමට මේ පැහැදිලි කිරීමත් හේතු ආසනාව වේවා කියන සුභාශිංසනය ප්‍රාර්ථනා කරමින් මම මේ ධර්මානුශාසනාවත් මෙතකින් අවසන් කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි